Okay, it is the time for the translation for Sinhala uh, into Sinhala. So I will take few minutes to translate it and then we'll come for the uh, discussion. ඉතින් අපි සිංහල පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නිසා ඒ සිංහල ධර්ම දේශනාවට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 අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බාති කී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේදී චාරිත්‍රාක් වශයෙන් දිගටම ඒ ඉංග්‍රීසියෙන් පවත්වන ධර්ම දේශනාව සිංහලට පරිවර්තනය කරගත්තා ඒකේ කේටි අදහස වශයෙන් ඒ අනුව අපි පසුගිය දවස් තුනේම දිගටම මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සබ්බාසව පරියාය සූත්‍රය නැත්නම් සබ්බාසව සූත්‍රයේ සබ්බාසව සංවර පරියාය වශයෙන් සඳහන් කරලා තියෙන සියලු ආශ්‍රයයන්ගේ සංවර පිළිබඳව බුද්ධ දේශනාවටයි අපේ ශක්ති ප්‍රමාණයෙන් යොමු කන් දීගෙන ආවේ. ඒ අනුව සරුවචන් වහන්සේ ඒ භාවනා කරන්නා වූ කෙනෙක් වශයෙන් දත යුතු ඒ ආස්ව ධර්ම පිළිබඳව සෑයන හඳුන්වා දීමකට මේ මේ සූත්‍රය පාවිච්චි කරලා තියෙනවා. ඒක ඔය හිතන තරම් එච්චරම ලේසි නැත්තේ මොකද මේ ආස්ව ධර්මයන්ගේ තියෙන වංචනික ස්වરૂපේ නිසා. ඒ නිසා භාවනා කරන්නැත්තෝ තවම ඒක පිළිබඳ විශේෂඥතාවය නැතත් සුතමේ වශයෙන් කියන්නේ අසුවිරු ඥානයේ වශයෙන් හෝ පොත්පත් කියවලා හෝ මේ වගේ භාවනා ජීවිතයේදී හම් වෙන මේ ආශ්‍රව ධර්ම එහෙම නැත්නම් අනුසය ධර්ම කියන සැඟවි පහර දෙන ඒ සිංහල ක්‍රමයට කියනවා නම් ගරිල්ලා ක්‍රමයට පහර දෙන මේ කෙලෙස් පිළිබඳ අවබෝධයක් කියන්නේ. ඉතින් මේ කෙලෙස් මූණිචාව මූණට මූණ දීලා සටන් කරන එකක් නෙවෙයි සැඟවි සිට පහර දෙන නිසා නිතරම අවදි භාවයේ තියෙනවා. ඒ අවදි භාවයේ තිබුණොත් විතරක් ඒ තමන්ගේ යෝග ජීවිතය රැක ගන්න පුළුවන් නැත්නම් নানা ආකාර බාධා ඇති වෙනවා. අන්න එහෙම විවිධ ක්‍රමවලින් අපේ භාවනා ජීවිතයට බාධා කරන මේ ආශ්‍රව ධර්ම හික්මවා ගන්න හැටි. එහෙම නැත්නම් සංවර කරගන්න ක්‍රම හතක් ਸਰවඥාන්සේ පෙන්වන පළවෙනි ක්‍රමය තමයි දස්සනාපහතබ්බා. මේ ආශ්‍රව ධර්මයන් දැක ගැනීමෙන් දැන ගැනීමෙන්ම කීකරු වෙන ගතියක් තියෙනවා. ඒක සූත්‍රයේ මුලදීමත් ਸਰවඥාන්සේ දේශනා කරලා තියෙනවා මේ ආශ්‍රවයන් එක වැඩ කරනකොට ඉව නොදැන නොදැක කවදාකවත් ගැළවීමක් හිතන්න බෑ. දකින්නා වූ දන්නා වූ කෙනාට පමණමයි මේ වංචනික ධර්ම වලින් ගැලවීමක් ඇති කරගන්න පුළුවන්. ඒ විදිහට ඒකේ තියෙන ලාභය තමයි ඒක දකින්නකොටම දැනගන්නකොටම ඒකේ තියෙන ඒ කහට ගතිය අපිට බාධා කරන ගතිය දුරු වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල් අපිට සංගවි පාර දුන්නට ඒක මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ මෙන්න මේ විදිහට වංචනික ධර්මයි කියලා දැක දැන ගන්නකොටම ඒකේ නපුරු ගති දුරු වෙන්න පටන් ඉතින් අද දවසේ අපි දවසේ මාතෘකාව වශයෙන් ගත්තේ මෙන්න මේ දැකීමෙන් දැන ගැනීමෙන් පම පහළ වෙන්න පහ වෙන්නා වූ ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන් වන්නා වූ මේචල් කරගන්න පුළුවන් වන්නා වූ ආශ්‍රව ප්‍රමාණය මොකක්ද කියන එක දැනගන්නයි. ඉතින් ඒකට මේ සූත්‍රය සෑහෙන ඉඩක් සෑහෙන ප්‍රමාණයක් වෙන් කළා කියලා කියනවා. ඉතින් අද දවසේ අපි බලමු ශක්ති ප්‍රමාණින් ඒක ටිකක් විග්‍රහ කරගන්න. කතමාච භික්කවේ දසන ආසවා දසන පහතබ මානිනි මේ විස්තර කරන විස්තර කරන බලාපොරොත්තු වෙන දැකීමෙන්ම නැති වෙන ආශ්‍රව ධර්ම මොනවද කියලා දැන් ਸਰවචන්සේ ප්‍රශ්නයක් අහනවා ඒක සඳහා උත්තරයක් දීමේ අදහසෙන් ඒ සඳහා ਸਰවචන්සේ පාවිච්චි කරන විශේෂ දේශනා විලාසයක් අපි ඒක අනුව ගිහිල්ලා බලමු වටා ගන්න. ඉද බික්කවේ බික්ඛු අසුතවා පුතු ඉද බික්කවේ අසුතවා පුතුජනෝ. මහනි මේ ශාසනයෙහි අසුවිරු ඥානිය නැත්තා වූ පොත්පත් කියවලා නැහැ, බණහලා නැහැ. එහෙම නැති වූ පෘ탁ජනිය. ආර්යාණං අදස්සාවි කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් විදිහට හඳුනාගෙන නැහැ. ආර්ය ධම්මේ අකෝවිදෝ ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ කවදාකවත් Taman ආර්ය ධර්මේ හැසිරෙන්න විනීත වෙන්න ශික්ෂාගරුක වෙන්න උත්සාහ කළා නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධර්මයේ අකෝවිදෝ සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ. ඒ වගේම ලෝකේ ජීවත් වන සත්පුරුෂයෝ මේ අත්ෝය කියලා අසත්පුරුෂයන්ගෙන් මේකට හඳුනා ගන්න දන්නේ නැහැ. ඒ සත්පුරුෂයෝ සත්පුරුෂයන් වශයෙන් ජීවත් වෙන්නේ මොන මොන ධර්ම කොටස වලට කරු කිරීමෙන්ද කියලා ධර්ම කොටසේ දන්නේ නැහැ. ඒ සඳහා මම හික්මෙන්ට ඕනේ කියලා තාම කිසිම හැඟීමකුත් නැත්තම් එනේ ඒ යත්තන්ට කියනවා අසුතවා කුතුජනෝ කියලා. අසු විරු ඥානෙ නැති සුතමේ ඥානෙ නැති පු탁ජනයි කියන්නේ. මේකටම අපේ අටුවාචාරින් වහන්සේලා අන්ධ පු탁ජන කියන වචනේ පාවිච්චි කරනවා. ඒ ඇත්තෝ මේ ලෝකේ ජීවත් වුණාට අන්ධයෝ වාගේ වෙන විදිහකට කියනවා නම් අර තීරිසං සතුන් හා සම්බන්ධ රසකාමයේ පමණමයි තියෙන්නේ ආධ්‍යාත්මයක් නැහැ. ආර්යයන් වහන්සේලා දන්නේ නැහැ. සත්පුරුෂෝ දන්නේ නැහැ, දැකලා නැහැ, ආශ්‍රය කළා නැහැ. ඒ නිසා අන්ධකාරය යත ගන්නා වාගේ පිරිසක්. අන්න එවැනි කෙනෙක් ගේ ලක්ෂණය තමයි යෝ මානසිකාර්ය මානසිකරණීය ධම්මා යේතේ න මානසිකරෝති යම් කිසි විදියකට භාවනා මානසිකාර්යයක් මේ ලෝකේ කෙරෙන්න ඕනේ ඒක තමයි මිනිස්යාගේ තියෙන විශේෂ ලක්ෂණය සත්පුරුෂයාගේ තියෙන විශේෂ ලක්ෂණය ආර්යයන් වහන්සේලාගේ තියෙන විශේෂ ලක්ෂණය කියලා ඒතෝ අහලවත් නැහැ කවදාකවත් මෙනෙහි කළ යුතු භාවනා කටයුතු මානසිකාර්යයේ පැවැත්විය යුතු ධර්ම දන්නේ ඒ වගේම සමහර ධර්ම තියෙනවා කල්පනා කරන්න කරන්න කෙලෙස් වැඩෙනවා. ඇසුරු කරන්න කරන්න කෙලෙස් වැඩෙනවා. ඒකට කියනවා ආමනසිකරණීය ධර්ම. මෙනෙහි නොකළ යුතු ධර්ම. එහෙම ධර්ම දන්නෙත් නැහැ. ඒ නිසා මෙනෙහි කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ මේකයි කියලා දන්නේ නැතුව මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරනවා. මේක තමයි අසු විරු ඥානෙ නැති බෞද්ධ භාවේ නැති අන්ධ පෘථග්ජනයාගේ හැටි. මේක සාමාන්‍යයෙන් ගින්නට පයින් පළ ගැට්ටගේ වගේ තියෙන හැම හයියෙන්ම කරන්නේ Tamange විනාශය සඳහා ගින්නට පයින්. ඒ පුල්තු ගඳ වැදුනත් නැවත නැවතත් ගින්නටමයි පයින්. අන්න ඒ වාගේ ගතියක් තමයි මේ පෘථග්ජනයාගේ තියෙන්නේ. ඉතින් එහෙම කෙනා ඒ තව මෙච්චර මම මහන්සි වෙනවා මහන්සි වෙන්න වෙන්න මගේ අතපය කැඩෙනවා එන්න එන්න මම විනාශ වෙනවා කියලා ගත කරන කෙනාට හොඳම දේ තමයි මේ සුතය බණ නැත්නම් අසුවිරු ඥානය ලබා ගැනීම. මේ නොදැන යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක දැක්කොත් දැනගත්තොත් පමණයි ගැලවෙන්න පුළුවන් වෙන්නේ කියලා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට අවශ්‍ය කරන දැනුම ලබා දීමයි කරන්න ඕන. කෙසේ නමුත් අපි දිගට සාකච්ඡා කරගෙන යමු කොහොමද මේ අසුවිරු ඥානෙ නැති කෙනා කටයුතු කරන්නේ ඒකට කොහොමද ආශ්‍රව ධර්ම වැඩෙන්නේ කියලා. ඒ පුද්ගලයා අසුවිරු ඥානෙ නැති සත්පුරුෂයන් දැකලා නැති ආර්යයන් වහන්සේලා දැකලා නැති හැසිරිච්ච නැති කෙනා හඳුනන්නේ හිතේ තියෙන එකම එක ඉන්ද්‍රියන් හා සම්බන්ධ දැනුම පමණයි. එයා ඇහෙන් වටිනා රූප බලන්න නිතරම මහන්සි වෙනවා. ඒක පොහසත්කමක් හැකියාවක් පෙරපිනක් කියලා හිතනවා. කණෙන් හොඳ ශබ්ද අහන්න ඕන තරම් දුර යනවා ඕන තරම් වෙහෙස ගන්න. නාසයෙන් දිවෙන් කායට සුඛභෝගී සැප පහසුකම් දෙන්න හිතට එන එන අදහස් අනුව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා ඒක තමයි අයිතිවාසිකමක් කරගන්නවා ඒක ලැබෙන්න ලැබෙන්න හිතනවා දිනනවයි කිය. කොහොසත් වෙනවයි කිය. ඉදිරියට යනවයි කිය. සර්වඥාන්සේ කියන්නේ මතක් කරලා දෙන්නේ ඒ කාර්යයට ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වාගේ. අපේ අත්තමුත්ත දත්තබනත්ත කිත්ත කිරි කිත්ත කිරි කැමුත්ත දක්වා කිසිම කෙනෙක් මැරෙනකොට මේ ඇහැ සන්තෝෂ කරගෙන මැරිලා නැහැ. කන නාසය දිව කය මන කියන මේ එකම ඉන්දිය ධර්මයක්වත් සන්තෝෂ කරගෙන මැරෙලා නැහැ. සර්වඥාන්සේ අතීතයේ මෙනෙහි කළා කියනවා තමන් මේ මහා මන්දාසුණා සක්විති රජව ඉන්න කාලේ පුරවරවල් 700කට රජකම් කරලා තියෙනවා. හැම පුරවරයේම මග මෙහිසින්නාන්සලා මග මෙහිසියෝ 700ක් ඉඳලා තියෙනවා. මහල් ප්‍රාසාද සත්මහල් ප්‍රාසාද 700ක් තිබිලා තියෙනවා. වැව් පොකුණු 700ක් තිබිලා තියෙනවා. සිවුරංග සෙනඟ 700ක් තිබිලා තියෙනවා. මේ කොච්චර තිබුණත් මැරෙන්නේ හීන භාවයෙන් අඩු තත්වයක. අසන්තුෂ්ත තත්වයක. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් සුත්තමේ ඥාන නැත්තම් ආගමික හැඟීමක් නැත්නම් මේ ඇහැ කන දිව නාසය පිනවන ආමිෂ සැපේ විශේෂීම මුලමඳ ආගී ගත කරලා ජීවිතේ නැති කරගන්න. ඉතින් ඒ නිසා ඒ ඇත්තා මොනවා රූපයක් දැක්කත් මොනවා සද්දයක් ඇහුවත් කනක් රසක් පහසක් දැනුවත් ඒකේ රස පැත්ත රසගේදය රූප රසය වැඩි කර ගැනීම සඳහා සියලු වීර්යය යොදලා සටන් කරනවා. යම් කිසි දෙයක් අකමැති නම් ඒ සඳහා හටනක් කරනවා. නොබලා ඉන්න. ඉතින් මේවැනි කෙනෙකුට කවදාකවත් ඒ වගේ රසය මනාපය අමනාපය නැති මධ්‍යස්ථ අරමුණක් දකින්නම කැමති නැහැ. දකින්න කැමැතිම නිතර හැඟුම් කුප්පන තද බල ආසාවක් හෝ තද බල තරහක් ඇති කරන දේ පමණයි. අහන්නත් කැමැති බොහෝම උච්ච රසගෙන දෙන මිහිරියෝ අමිහිරි දේවල්. ගඳ බලන්න, රස බලන්න, පහස බලන්නත් කැමති උච්ච රස. හැම වෙලාවෙම කැමති රස වින්දනයේ සඳහා. ජීවිතය කියලා කියන්නේ රසකාමයක්. හිතන්නත් කැමති හිම දේවල්. ඒක නිසා ඒ ඇත්තෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ අයිඩල් කෝඩයක් පුරවන්න හදනවා වගේ අර උච්ච රසයන්ට දඟලනවා. පොන්චිලාවක නැගලා වේගෙන් පදින්න හදන කෙනා වගේ. පොන්චිලාව වේගෙන් පැදෙන්න පැදෙන්න ලොකු ආස්වාදයක් ලබනවා. කොන් දෙකට යන්න යන්න. ඒ නිසා යත්තන්ගේ ජීවිතය ගත වෙන්නෙම අන්ත දෙකේ පමණමයි. හැබැයි ඒකාන්තක ඉඳලා අනික් අන්තයට යනකොට මැද පහු කරනවා. එයා ඒකට කැමති නෑ. යාට තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ ඒ යම් කිසි කෙනෙක් එහෙම ගත කරනවා ඒ කෙනාට මෙතෙක් නොදැක්ක අමතර පැත්තක් දෙන්නවා පෙන්වා දීමේ කැමැත්තෙන් තමයි මේ ආස්වාස ප්‍රස්වාසයේ නැත්තම් පිම්බීම ඇකිලිමේ නැත්තම් වම දකුණ වගේ මැදහත් අරමුණක හිත තබා ගැනීම භාවනාවක් වශයෙන් වටිනා වැඩක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් උගන්වන්නට භාවනා කරනකොට බොහෝ දෙනා කැමති නැහැ. මොකද ඒකේ රසයක් නැහැ. ඒක ඇති හිද්දි බහුලකමක් නැහැ. ඒකට හිත අලවන ගතියක් නැහැ. ඒකම ඇති භාවනා නොකරේ. ඒකෙන්ම පේනවා කොච්චරක් භෞසුද භාවයේ අඩුකමක් තියෙනවද කොච්චරක් අර තිරිසන් හා සමාන ආමිෂ සැපේට ගිජු වෙලා ඉන්නවද කියලා. නමුත් යම් කිසි කෙනෙක් අපිටම මේක අහලා හෝ එහෙම නැත්නම් සංසාර බය නිසා හෝ පෙරකල පුරුද්ද නිසා හෝ ආස්වාද ප්‍රසවාසය වගේ අරමුණු හිත තිබ්බයි කියලා බොහොම කලාතුරකින් වෙන දෙයක් බොහොම වටිනා දෙයක්. තිබ්බත් ඉස්සල්ලාම වෙන්නේ මොකද්ද? හොඳට ගොරෝසු වෙලාවේදී ආශ්වාස ප්‍රශ්වාස වැටෙන. හිත එහෙමේ දුවන්නේ නැතුව ආනාපානීයම සංසිඳෙන්න පටන් ගත්තොත් හිත ඇතුළට නැමෙන්න පටන් ගත්තොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ අර ආනාපානයේ අතරමැද තියෙන බොහොම සාන්ත තැනකට දීර්ඝ ආශ්වාසය කෙටි ආශ්වාසයක් බවට කී දීර්ඝ ප්‍රශ්වාසය කෙටි ප්‍රශ්වාසයක් බවට පත් වෙන්න පටන් ගන්නවා මෙන්න මේවපත් වෙන්න පටන් ගන්නවත් එකම හිත වඩ වඩාත් නීරස කරන ගතියකට හිත වඩ වඩාත් භාවනාවින්ද බැරි නුරුස්නා ගතියකටපත් වෙනවා. ඒ කියන්නේ අර උච්ච ගොරෝසු කැපිපේන ආනපානපානේ පේනකොට යම් ප්‍රමාණයකට ඒක කරන්න ආසාවක් කැමැත්තක් තිබුණත් ඒක තුනී වේගනේ යනකොට වෙන්නේ මොකද්ද? අර ආශ්‍රව ධර්මයෝ එහෙම නැත්නම් ඇතුළට ගලන මේ මෝදු වෙන ගතිය එnde එnde එnde එnde අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අඩුවීම නිසාම ඒ සක්කාය දිට්ඨිය නැමැති කෙලෙසේ මේ මමෙක් ඉන්නවා මමේ මාගේ කියන ක්ලේශය ලොකු කලබලයකටපත් වෙනවා ආහාර නැතිවීමක් වාගේ වතුර නැතුව ගියා වගේ හුස්ම ගන්න බැරුව ගියා වගේ ඒක අපිට දැනෙන්නේ නීරසකමක් විදියට. අපිට දැනෙන්නේ කම්මැලිකමක් විදියට. අපිට දැනෙන්නේ ඒකාකාරීකමක් විදියට. අපිට දැනෙන්නේ අසරණ වීමක් විදියට, තනි වීමක් විදියට. හරියට මහා මූද මැද තනි වුණා වගේ, මහා කැලයක් මැද තනි වුණා වගේ, මහා කාන්තාරයක් මැද තනි වුණා වගේ භාවනා කෙරීගෙන යනකොට පාළු ගතියක් දැනෙනවා. මේ පාළු ගතියේදී පෙර නොඇසු නොවිරු කෙනාට භාවනා නැගිටලා යන්න හිතුණට මේක ඇත්තටම සර්වජන් වහන්සේ කරලා තියෙන්නේ උපක්‍රමශීලීව ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට ඒ ආශ්‍රව ධර්මයන්ගේ තුනීවීමක් සිදුවෙන බව දැනගෙනමයි. ඒ තුනී වෙන ආශ්‍රව ධර්මයන් තියෙද්දී දිගට භාවනා කරන්න නම් අර අසුවිරු ඥානය අවශ්‍යයි. කමඨාන් සුද්ධ කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, තමන්ගේ తত্ত্বය තව කෙනෙකුට විශ්වසනීය කෙනෙකුට කියලා සාකච්ඡා කළොත් පමණක් සමහර විටක මේ කමටහන සුද්ධ වෙනවා. සුද්ධ වුණොත් හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ ගොරෝසුවට අරමුණ දකින්න වෙලාව වගේ නෙවෙයි ඊටාම සිමුණාට පස්සේ ඉබේම භාවනාව කෙරෙන්න පටන් ගන්නවා වැඩි චේතනා පහල කරන්න ඕන වෙන්නේ අදිෂ්ඨාන කරන්න ඕන වෙන්නේ එහෙම නැත්නම් ස්වච්ඡන්දයක් එහෙම නැත්නම් ආශාවක් පහල කරන්න තු යන්න පුළුවන් ගතියක් මේක හැබැයි අර කියන නීරසකම කම්මැලිකම නිදිමත ගතිය වගේ දේවල් කපාගෙන ලෑස්ති වෙලා ගියොත් පමණක් දැක ගන්න පුළුවන් තත්ත්වයක්. අනේ එතනදී හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ආශ්‍රව ධර්මයන් ගැලීම නතර වෙනකොට ආශ්‍රව ධර්මයන් නොදු වීම නතර වෙනකොට අපේ හිත ඉබේම නීරස වෙන්න පටන් ගන්න ගතිය. ඒ නීරස වෙන ගතිය තමන්ගේ දෝෂයක්වත් භාවනාවේ වැරද්දක්වත් ස්ථාන වැරද්දක්වත් නෙවෙයි. මේක තමයි සරුවචනාංශයට පෙන්වන්න ඕන වෙලා තියෙන්නේ. ආශාව කැමැත් පහළ වුණා නම් සංසාරේ නීරසකම ඒකාකාරීකම පහළ වුණා නම් ඒ සංසාරයෙන් ගැලවීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී වීරවන්තව හිත වට ගන්න නැතුව දිගට ගෙනියන්න ඕන. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? ඒ ආශාවන් ඇති වෙන පැත්තටම යෙදිලා භාවනා කරන්න පටන් අරගත්තොත් පහළ වෙන සෑම ආශාවකටම කාමාශවය කියන ආශ්‍රව ධර්මය ඇවිල්ලා ඒ ධර්මයේ බැඳෙන ගැටියක් වෙනවා. මොනම ගැටිල්ලක් ආවත් සෑම ගැටීමකදීම ඒ මේ පටිගය ආශ්‍රවය ධර්මයක් විදිහට එන්න පටන් අරගන්න නිසා රුචි අරුචිකන් දෙක පහළ වෙනකොටම මනාපමනාප දෙක පහළ වෙනකොටම අර ආශ්‍රව ධර්මය ධර්මයෝ ඇඟට නොදැනි හිතට නොදැනි අපේ මානසිකත්වයට අපේ මේ චිත්ත වීදි වල පහළ වෙන නිසා භාවනාවේදී පුළුවන් තරම් මේ මදහත් හිතවිල්ල පවත් ගන්න පුළුවන් නම් ඒක නිකන් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් දිගට පවත් ගන්න පුරුදු වෙන්න ඕනේ. එන්නේ ඒ ටික තමයි ආසා අසුවිරු ඥානය කියලා කියන්නේ. ඒක තියෙනවා නම් ඒ යෝගාවචරය භාවනාවේදී අරමුණ සියුම් වේගන එනකොට වඩා තියුණු අවබෝධයකින් ලොකු ලෑස්තියකින් ගිහිල්ලා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව, සැක උපදවන්න නැතුව, ඇස් දෙක අරලා බලන්න නැතුව දිගට ඒ ආස්ව ධර්මයෙන්ගේ තොර తত্ত্বය අත්දකින්න පටන් ගන්නවා. ඒක මේ සාමාන්‍ය ඉතිහාසයේ භූගෝලයේ වගේ විෂයන් වලින් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතෙන් ගිය කෙනෙකුට පමණමයි අත්තරද්දකින් නැවත හදාගත්ත කෙනෙකුට පමණමයි එතනින් ගොඩ එන්න පුළුවන්. ඒක නිසා මේ කායානුපස්සනා කොටසදීමත් කය සංසිඳීමේදීමත් මේ ආශ්‍රව ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයක් හැප්පිලා යම් ප්‍රමාණයක් අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙනවා. අන්නේ ශක්තිය එනකොට භාවනාවේදී මතුවෙනකොට එතනදී හිත වට ගන්න නැතුව නින්දට වැටෙන්නේ නැතුව යනවා කියන එක හරියට කඹේ කැවිදිනා වගේ වැඩක්. තනියේ දණ්ඩ කැවිදිනා වගේ අත්තල නැතුව. ඉතින් ගිය තා කාර්යයන් වහන්සේලා ගිහිලා තියෙන ඔහොම පාරක නිසා තමන්ට භාවනාවේදී මේ වගේ නීරසකමක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක් වැටහෙනවා නම් ඒක තමන්ගේ දෝෂයක් වශයෙන් සලකන්නේ නැතුව එතනදී වැඩි සතියකින්, වැඩි වීරියකින් යුක්තව නොසලී සිටන ඉන්න පුළුවන් වුණොත් අර ගැඹුරු ධර්ම කොටස වලට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවැනි අත්දැකීම් ලැබෙන්නේ තනි ක්‍රම විපස්සනා භාවනා කරනකොට පමණමයි සමත භාවනාවේදී හෝ සීල ශික්ෂා විදී වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට යෝගාවචරයට සෑහෙන අර සීලෙන් සහ සමාධියෙන් අනුග්‍රහයක් නම් අවශ්‍යයි. ඒ මොකද අර අරමුණු තුනී වේගන ගිහිල්ලා සියුම් වෙන වෙලාවේදී තමන් පෙර කළ අකුසල කර්මයක් නිසා හෝ සීලයක් නැතිකම නිසා හෝ හිත දෙස් දෙන්න පටන් අරගත්තොත් ලොකු හීනමානකට වැටිලා භාවනාවේ වැඩෙනවා. එහෙම නැත්නම් හිතන්න පටන් අරගත්තොත් මේක පෙර කළ කර්මයක් නිසා වෙච්ච දෙයක් නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක් කියලා නැත්නම් මානසික මානසිකවම හීනමාන සහිත පුද්ගලයෙක් හෝ අධිමාන සහිත පුද්ගලයෙක් නම් මේ අශීරු தත්ත්වේ පැන ගන්න අමාරුයි. නිසා අනිවාර්යයෙන්ම සීලය අවශ්‍යයි. කායික මානසික සෞඛ්‍ය අවශ්‍යයි. එහෙම ගියත් මේක එන නිසා හොඳට හිතා ගන්න තියෙන භාවනාවේදී ඒ ආශ්‍රව ධර්මයන්ගේ තුනී වීම නිසා පහළ වෙන කම්මැලිකම නීරසකම එනකොට ඒක මමය කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියා ගන්න නැතුව මේක ධර්මතාවයක් වශයෙන් අනිවාර්යයෙන්ම හරහා යා යුතු දුර්ග මාර්ගයක් වශයෙන් සලකාගෙන ඉදිරියට ගියොත් එළියට එන්නේ ගිය මනුස්සයා නෙවෙයි. ලොකු වෙනසක් ඇති වෙනවා ඒක. අන්නේ වෙනස එක සැරයක් වුණාට ප්‍රමාණවත් නෑ. 10 15 සැරේ 20 30 සැරේ 100 200 සැරේ කරමින් කරමින් කරමින් යන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි සංසාරේ පුරාවට කෙරුවේ එහෙම දුෂ්කරතාවයක් එනකොට අපි පිටපයි කරාවි. අපි හිතනවා ඒක වැරද්දක් කියලා. නමුත් කවදා හරි අපිට මේක හරහා යන්න ඕනේ මේ ආශ්‍රව ධර්මයන්ගේ තියෙන වංචනික බව තේරුම් ගන්න. භාවනාව හරියනකොට හිත කියන්නේ වැරදුණයි කියලා. භාවනාව වර්ධිනකොට හිත කියන්නේ හරියනවායි කියලා සමහර වෙලාවට සිද්ධ වෙනවා. මේ වංචනික ධර්ම නිසා ඒක නිසා භාවනා කරනකොට ඒ ඇති වෙන දේවල් එහෙම නැත්නම් භාවනාවේ අත්දැකීම් විනිශ්චය කරන්න යන්න එපා. විනිශ්චය කරන්න ගියොත් කෙලෙස් හිතකින් අනිවාර්යෙන් වැරදි විනිශ්චයකට යනවා. ඒ විනිශ්චය සාකච්ඡාවකදී විවෘතව තියන්න ඕනේ. නැවත නැවත භාවනා කරන්න ඕනේ කරනකොට කරනකොට තමයි අපිට මේ දුෂ්කරතාවය හරහා යන්න පුළුවන්. ඒ නිසා සරුවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැතුව මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ දන්නේ නැතුව මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අරමුණක් අරමුණක් පාසා ඒ කාමාශව භවාසව, දික්ඨාසව, අවිජ්ජාසව වශයෙන් ඒ ආස්ව ධර්ම ගැලීමක් ඇති ඒ නිසා මෙනෙහි කරන වාරයක් පාසා අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අර කිව්වා වගේ නීසසකම කම්මැලිකම නීතිමත ගතිය වගේ එනකොට ඒකට චිත්තරහව වෙන්න පුළුවන් නැත්නම් හොඳට භාවනා කරලා සමාධිමත් වෙනකොට පහළ වෙන ආලෝකය ප්‍රීතිය සුඛය වගේ හොඳ දේවල් වලට ඇති ආසාව වෙන්න පුළුවන් ඒ දෙකේදිම මනාපමනාපකම් පහළ වෙන්න පුළුවන්. ඒව එහෙමම තියෙද්දි මූල කර්මස්ථානෙම මෙනෙහි කරන්න පුළුවන් නම් මූල කර්මස්ථානයත් එක්කම ගණිතිනව පවත්වන්න පුළුවන් නම් ඒක තමයි මෙතන තියෙන මධ්‍යම ප්‍රතිපදාව. අමනාපකම් වෙලා ඒකට තරහ වෙනවා හෝ ප්‍රීතිපස්සද්දී ආලෝක පහළ වෙලා ඒකට කැමති වෙනවා හෝ කියන මේ බොරුවලවල් දෙක පාර දෙපැත්ත තියෙනවා. ඒ දෙකෙන් එනකොට මේක දැනගෙන මූල කර්මස්ථානියේම මෙනෙහි කළ යුත්තේ මූල කර්මස්ථානයයි ඒ පහළ වෙන පේන දේවල් නෙවෙයි කියලා ඒව නොමෙනෙහි කළ දේවල් වශයෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් තේරෙනවා ඒක තමා විසින්ම හරියටම වෙලාවේදී ගොඩ දාගත්තේ නැත්නම් පිට කෙනෙකුට උදව් කරන්න පුළුවන් තරක් නෙවෙයි. සර්වඥාන් වහන්සේටවත් කමඨහන් දෙන ගුරුවරයාටවත් පෙරකල පිනකටවත් නැත්තම් තමන්ගේ තියෙන දැනුමකින්වත් කරන්නේ හරියට ඒ වෙලාවේ සිද්ධ වුණොත් තමන්ට තේරෙන පටන් අර ගන්නවා මේක සඳහා තියෙන එකම එක ක්‍රමයයි වැරද්ද වරද්ද නමුත් අභීතව ඉදිරියට යන එක තමයි. අන්නේ මේ යනකොට තමන්ට තේරෙනවා මේ වගේ මූල කර්මස්ථානයක් නැතුව කදාකත් මෙවැනි දෙයක් වාංගු කරන්න බෑ. ජාරමුණු මාරු කිරීමෙන් තමයි අපි දුක ඇති කරන්නේ. ඒ කාරමුණක් දිගේ පැවැත්වීමෙන් තමයි දුකෙහි තියෙන මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙනේ කළ යුත්තේ මේකයි මෙනේ නොකළ යුත්තේ මේකයි කියලා දන්නේ නැති වුණොත් එයා කරන්නේ මෙනේ කළ යුත්තේ මෙනේ නොකර අතාරිනවා මෙනේ නොකළ යුත්තේ මෙනේ කරන්න පටන් අර ගන්නවා මෙන්න මේ විදිහට මෙනේ කළ යුත්තේ මෙනේ නොකිරීමනොත් මෙනේ නොකළ යුත්තේ මෙනේ කිරීමනොත් අප්‍රමාණ විදිහට හිතට ඒ ආශ්‍රව ධර්ම ගලන්න පටන් අර ඉතින් ඒ වෙන්න පටන් අරගෙන ඉවර වෙලා ඒ ආසෝ ධර්ම දිගට දිගට දිගට දිගට වැඩෙන්න පටන් අරගත්තට පස්සේ ඒ කර්ම වට කෙලෙස් වට සංසාරේ දිගට ගමන් කරලා අපිට නැවත භවයක් ඇති කරන තරමට කෙලෙස් ධාරාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒව ඇති වෙන්නේ ඊටාත්ම තුනී සිවි සිවි පටල වශයෙන්. ඒක කැපෙන්නේ ඊටාත්ම තුනී සිවි වශයෙන් පටල වශයෙන්. එකතු වෙනවට කියනවා මෝහ පටල කියලා. මෝහ පටල හැත් බැඳෙනවා හරියට පරණ රත්තරන් බඩුවක් ඇඟේ කරේ එල්ලගෙන ඉන්නකොට ඒකේ අර කච්චල් බැඳෙනවා වගේ. තෙල් කුණු බැඳෙනවා වගේ ටික ටික ටිකට බැඳලා බොහෝ කාලයක් යනකොට රත්තරන් අඳුර ගන්න බැරි වෙනවා. ඒක කපන්නත් ඕනේ රන් රන් කරුවා රත්තරනේ මල කපන්නා වගේ ගින්නේ දාමිමින් වතුරේ දමමින්, ගින්නේ දමමින්, වතුර දමමින් බොහෝ වාර ගන්නකදී. නිසා භාවනා කරගෙන යනකොට එකවර ප්‍රගතියක්, එක රැයකින් එක බඩකින් ලැබෙන්නේ දහස්වර කිරීමෙන් තමයි ඒක කරන්නේ. අන්නේ කරනකොට ඒ අප්‍රතිහතව නැත්තම් සතියේ යුක්තව වීර්යවන්තව කරගෙන කරගෙන යනකොට අර හිත පුළුවන් තරම් මධ්‍යස්තව මූල කර්මස්ථානියේම පවතින ගතිය වැඩි වෙනවනම් ඒක හොඳ දියුණුවක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම සක්මනට ගියාට පස්සේ සක්මනේදී එහෙමේ දුව ඇවිදින්න නැතුව ඒ හුදු වම තියෙන වෙලාවට දකුණු තියෙන වෙලාවට එහිම හිත පවතිනවා නම් ඒ වගේම අපි වෙනත් කටයුත්තක් කරනකොට හිත අතීත අනාගත ඇසුරු කරන්නේ නැතුව වර්තමානයේ මෙහිත පවත්වන්න පුළුවන් නම් අන්න එතකොට හිතන්න පුළුවන් අනේ එවැනි චිත්තක්ෂණවල ආස්ව ධර්මයන්ගේ මාතුවක් නැහැ. පටලැවිල්ලක් නැහැ. නමුත් එහෙම වෙලාවට හිත නීරස වෙන ගතිය තමයි අපි පරිසංගී යුත්තේ. ඒ නිසා යෝගාවචරයා මේ භාවනා නොකරන ඇත්තොත් එක කතා කරන්න පටන් ගත්තොත් සම්පූර්ණ අවුලකට වැටෙනවා. ඒ වගේම භාවනා හොඳට කරලා පුරුදු කෙනෙක් එක්ක කතා නොකර ඇරියොත් ඒත් ගොඩ එන්න බෑ. ඒක නිසා නියම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුව ආර්යයන් වහන්සේලා නැත්තම් අඩු ගන්න සත්පුරුෂයෝවත් දැකලා සත්පුරුෂ ධර්ම කියන්නේ මොකද්ද කියලා දැනගෙන සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න පටන් අර ගන්නකොට ඉබේම තමන් සත්පුරුෂෙක් වෙන්න පටන් අර ගන්නවා තමන් සත්පුරුෂෙක් වෙනකොට අනිකුත් දුර බැහැරක ඉන්න සත්පුරුෂෙක් පවා හඳුනාගැනීමේ හැකියාවක් පහළ වෙනවා ධර්මතාවලින් කිට්ටු කරලා තියෙනවා එතකොට ආර්යයන් වහන්සේලා දැක් ගන්න අවස්ථාව ලැබෙනවා මෙන්න මේ විදිහට ඇතුළත පමණක් නෙමෙයි සමාජික වශයෙන්ොත් මේ ආසව ධර්ම කැපෙනකොට Taman අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා සත්පුරුෂයන්ට ලං වෙනවා. අපණ්ඩිතයන්ගෙන් ඈත් වෙලා පණ්ඩිතයන්ට ලං වෙන්න පටන් ගන්නවා. දැන් අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා ලංකාව වගේ රටවල් ප්‍රධාන වශයෙන් කියාගෙන හිටියා. දැන් කාලේ භාවනා කරන්නත් බෑ, භාවනා කරපු කට්ටියත් නෑ, භාවනා කළ ප්‍රතිඵල ලැබෙන්නේත් නෑ කිය. මොකද අවුරුදු 20 30 ඇතුළත දැන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. කවුරු කවුරුත් භාවනා කරනවා, කවුරුත් දන්නවා මෙච්චර අප වෙලා කැප වෙලා භාවනා කරන්න බෑ. ඕක ප්‍රතිඵල නැත්තම්. ඒ නිසා මේ ඇති වෙලා තියෙන යුගයේ වාසිය අරගෙන ඒ කෙලස් කපන වැඩ පිළිවෙලට යන්න නම් හැමදාම අපි අවදිින් ඉන්න ඕනේ. මෙනේ කළ යුතු ධර්මය මොකද්ද? මෙනේ නොකළ යුතු ධර්මය මොකක්ද? මෙනේ නොකළ යුතු ධර්ම කරනකොට කොහොමද ආශ්‍රව පහළ වෙන්නේ? මෙනේ කළ යුතු ධර්ම හරියට මෙනේ කරනකොට කොහොමද ආශ්‍රව නැති හිත පහළ වෙන්නේ කියලා ඒකේ අර්ථකතනය තේරුම් අරගන්න පටන් අරගත්තොත් ඒ දේ ඒ ඉගෙනගත්ත දේ තව කාටවත් කියලා දෙන්න බැරි දෙයක් බව තමයි තේරෙන්නේ. Taman taman වශයෙන්ම කරලම ඉගෙනගත යුත්තක් ඒ නිසා මොන පින කරත් මොන කුසලයේ රැස් කරත් භාවනා කුසලයෙන් කරන කටයුත්ත කරන්න එකක් නැහැ. මිසානෙකුත් කුසල් නැතුව බෑ. ඒක නිසා තමයි අපිට භාවනා කරන කාලේ වේලය ලැබෙන්නේ, සතුටුසුව ලැබෙන්නේ. නමුත් ඒ වෙලාවේදී තමන් ඒ කල යුත්තේ පැහැර හැදියොත් ඒ කටයුතු වෙන්න බැරි නිසා අපි අඩු ගානේ භාවනා සාර්ථකුණක් නැතත් අඩු ගානේ පැයක් ඉඳගෙන ඉන්නවා කියනකොට පැයක් සක්මන් කරනවා කියනකොට ඒකේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ කරන දේවල් වල ආගේ ආඩම්බරය තමන්ම ඇති කරගෙන ලෝකයාගේ ආඩම්බරයන් වලින් නෙවෙයි මේ දිගට කටයුතු කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඒ සර්වඥ වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය නිසා අපි කරගෙන යන සතිපට්ඨාන නිසා අපිට කෙලෙස් විශේෂයෙන්ම ආසවංශයේ ධර්ම මේ වයි මේ වයි කියලා දැක දැන ගන්න පුළුවන් වෙනවා දැක දැන ගන්නකොටම ඒවට වසන්න බැරි තත්යකටපත් වෙනවා ඒක හරියට යම් කිසි තැනක නිසිනින්දේ හොරකම් කරගෙන ඉන්න හොරෙක් අල්ලන්න බැරුව පොලිසියටවත් අල්ලන්න බැරුව යම් ආකාරයකින් රහස්සොත්තු සේවාවකට බාර දීලා රහස්සොත්තුකාරයෙක් ඒ හැසිරෙන හොරා මේ වෙලාවට යන්නේ මේ වෙලාවට යන්නේ මේ දේවල් හොරකම් කරන්න කියලා ඔත්තු බලන්න පටන් ගන්නකොටම මිනිස්සයා කොටු වෙනකොටම හොරා දැනගත්තොත් මම දැන් මේ රාසොත්තු සේවාවක් යෙදිලා ඉන්නේ කියලා පලාතේ වසන් නැතුව දුවන. උරා අල්ලන්න ඕනේ නැහැ. මම දැන් කොටු වුණා කියලා දැනගත්තොත් ඒක 80ට හොරා හරිම සංවේදීයකට. එතකොට පැනලා. අන්නේ වගේ මේ ආසව අනුශේ ධර්මයේ මිත්‍ර ස්වරූපෙ පෙනී හිටියට මනාපමනාප වශයෙන් කරන්නේම අපි සංසාරයට බඳින බව කියලා හරි හැටියට ඒක දකිනකොටම වට විසුමක් නැතු යන. අන්නේ එතකොටම පහළ වෙන එතකොටම පහ වෙන ධර්මතා තුනක් තමයි මේ දස්සනා පහතබ්බා වශයෙන් සරුවචනසේ පෙන්න දීලා තියෙන්නේ මේක මම මාගේ කියා ගන්නා වූ වෙන වෙන දේවල් මම මාගේ කියා ගන්නා වූ සිද්ධ වෙන සිද්ධ වෙන දේවල් මම මාගේ කියා ගන්නා වූ සක්කාය දිට්ඨියට වසංග බැරුව යනවා ඒ වගේම මේ භාවනා කරන්නේ නැතුව নানা ප්‍රකාර දේවල් පූජා විදි වලින් එහෙම නැත්නම් වෘත රකීමෙන් අනිකුත් හිතා ගන්න බැරි සිල් ගැන බලාපොරොත්තු තැබීමෙන් අපි මෝඩ වෙලා හිටියන අපි තේරුම් ගන්නවා මේ සීලබ්‍රත නෙවෙයි ඒකට ඕන කරලා තියෙන්නේ අවශ්‍ය ඒ සම්‍යක් සීලේ පමණයි. ඒ වගේම අපි දවස පුරාම පුදුමාකාර විදියට නොකරපු අකුසල් වලට තැවෙනවා. ඒක පුතඥයාගේ බූදලේ වෙලා තියෙනවා. ඒ තැවීමෙන්මයි අපි මෙච්චර ඉක්මනට නාකි වෙන්නේ කියලා තේරෙනවා. එහෙම නැත්නම් ඒ තැවීම නීවරණයක් කියලා තේරුම් අරගත්ත දවසේ ආයේ විචිකිච්ඡාව අතහැරලා දාලා වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා බාරගෙන නැති දේවල් තැවීම අඩු වෙනවා මෙන්න මේ ධර්ම තුන ආශ්‍රව ධර්ම පිළිබඳව දැනගන්නකොටම පහළ වෙන නිසා ඒවට කියනවා දස්සන පහතබ්බා ආශ්‍රව කියලා. ඉතිව සම්පූර්ණයෙන් දුරවන් වෙච්ච දවසට කියනවා මේ පුද්ගලයා සෝතාපන්න පුද්ගලෙක් කියලා. ඒ මාර්ගයට බැස්සත් මාර්ගස්ත පුද්ගලෙක් කියලා සලකනවා. ඒත් සර්වඥාන්සේ ආර්ය මට්ටමට දාලා සලකනවා. මාර්ගස්ත පුද්ගලෙක් විදිහට ආර්ය මට්ටමට දාලා සලකනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතයේ ඒ බලස්ත පුද්ගලෙක් නෙවෙයි නම් අඩු ගාණේ ආශ්‍රව ධර්ම කියන්නේ මෙව්වයි ඇති වෙන්නේ මෙහෙමයි මානසිකාරයෙන් වම් වෙන්නේ නැති වෙන්නේ මෙහෙමයි කියලා ඒ ආස්වාද ධර්ම පිළිබඳ දැන ගැනීම ඇති කිරීමෙන් හෝ මාර්ගස්ත පුද්ගලෙක්වත් බාටපත් වෙන්න පුළුවන් වුණොත් අපිට මේ ලද මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමක් වෙනවා ක්ෂණ සම්පත්තියෙන් වැඩ කරගත්ත වෙනවා මේ ධර්ම කොටාශයත් ඒ සඳහා ඒකාන්තයෙන් උදව්පකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ පරිවර්තන කොටස මෙතනින් නැවත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා